අද මේ ධර්මදේශනයේ මාතෘකා වශයෙන් ගනු ලැබෙන්නේ ශ්‍රද්ධාව ගැනයි. ඒ ශ්‍රද්ධාව සම්බන්ධ ලැබෙන ආනිසංස පේලිය මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ශ්‍රද්ධා ජාතෝ උපසංකමති හටගත් ශ්‍රද්ධාව ඇතිනම් වෙත පැමිණෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් වෙත, ශාස්ත්‍රුන් වහන්සේලා වෙත, උපදේශකයන් වෙත, දේශකයන් වෙත පැමිණෙනවා. පෛරුපාසන්තෝ උපසංකමන්තෝ පෛරුපාසති. එකවරක් පැමිණ නවතින්නේ නැවත නැවතත් පැමිණෙනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදාති නැවත නැවතත් පැමිණෙමින් දෙසවන් නමාගෙන බණ අහනවා. දෙසවන් නමා ගන්නවා යමක් අහගන්න. ඕහිත සෝතෝ ධම්මං සුනාති. දෙසවන් නමාගෙන සාවධානව ධර්ම ශ්‍රවණය කරනවා. සුත්වාන ධම්මං ධාරේති. අසාගත ධර්මයේ හිතේ දරා ගන්නවා. රඳවා ගන්නවා, පවත්වා ගන්නවා. දතානං ධම්මානං පඤ්ඤාය අත්තං උපපරික්ඛති එසේ හිතේ දරාගත් ධර්මයේ පිළිබඳ අර්ථය නුවණින් කල්පනා කරනවා අත්ූප පරික්කතෝ ධම්මා නිජ්ජානං කමන්ති එසේ අර්ථය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කල්පනා කරන්න කරන්න ඒව වැටෙන්න පටන් ගන්නවා ධම්ම නිජ්ජානක්ඛන්තිය සති ඡන්தோ ජායති ධර්මයේ වැටෙන්න වැටෙන්න මේ ධර්මය අනුගමනය කරන්න කැමැත්තක් ඇති වෙනවා. ඡන්දය ගැන කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට ඡන්දජාතෝ උස්සහති. ඒ සම්බන්ධ විසිතේ උනන්දුවක් ඇති වෙනවා. උස්සහිත්වා තුලයති. උත්සාහවත් වෙනවා Taman තීරණය කරනවා මට කොච්චර දුරට ධර්මයේ අනුගමනය කරන්න පුළුවන්ද? කොච්චර සීල් රකින්න පුළුවන්ද? කොච්චර භාවනා කරන්න පුළුවන්ද තමන්ගේ ශක්තිය අනුව තීරණය කරනවා තුලයේත්වා පදහති එසේ තුලනේ කරලා කල්පනා කරලා තීරණය කරලා වඩාත්ම වීරිය කරනවා පහිතත්ෝ කායේනචේ පරම සත්‍යං සත්‍ය කරෝති එසේ බලවත් උත්සාහයෙන් පිළිවෙත් පුරනකොට අනුපිළිවෙලින් හිත දියුණු වෙලා සමාධිය දියුණු වෙලා ඥානෙ දියුණු වෙලා මගඵල නිවන අවබෝධ වෙනවා. පඤ්ඤාචිනං අතිවිද්‍ය පස්සති ඊළඟට මම මෙච්චර ධර්මයක් ආબોධ කරගත්තා කියලා අවසාන වශයෙන් ප්‍රතිවේක්ෂා නුවණින් දැක ගන්නවා. මෙන්න ශ්‍රද්ධාවෙන් ලැබෙන අනුපිළිවෙල ආනිසංස පන්තිය. දැන් අපි සලකා බලමු ඊළඟට මාත්‍රිකාවේ හැටියට සද්ධා ජාතෝ උපසංකමති ඒ කියන්නේ හිතේ ශ්‍රද්ධාවක් ඇතොත් තමයි දන් දෙන්න එන්නේ, සිල් රකින්න එන්නේ, බණ අහන්න එන්නේ, භාවනා කරන්න එන්නේ, ආගමික වත් පිළිවෙත් පුරන්න හිතෙන්නේ ශ්‍රද්ධාව නිසායි. ශ්‍රද්ධාව කියන එක ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ චෛතසික ධර්මයක්. මේක පෙර ධර්ම දේශනාවේ කියවුණ සෝබන සාධාරණ චෛතසික ධර්ම 19ක් තියෙනවා කියලා. එතන පළමු යන්නේ ශ්‍රද්ධාව. ඒ 19 මුලටම තියෙන ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධා කියන වචනයේ තියෙන තේරුම බුදුරජාන් වහන්සේම පහදා දීලා තියෙනවා. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. මේ ශ්‍රද්ධාව කියන්නේ පිළිගැනීම. යම්කිසි යහපත් දෙයක් පිළිගැනීමට කියනවා ශ්‍රද්ධානී කියලා. දැන් අපි මේ පූජන ස්ථානයට එනකොට අපේ ලොකු පිළිගැනීමක් තියෙනවා. කුමක්ද පිළිගන්නේ? මේ බුද්ධ පූජා පැවැත්වීම වටිනවා. වන්දනා කිරීම වටිනවා. බෝධි පූජා පැවැත්වීම වටිනවා. බුද්ධ ප්‍රතිමාව දැකීම වටිනවා. බුද්ධ ප්‍රතිමාව දකින විට පහදින බව වටිනවා. ඒ වගේම මේ ශරුවක්ඥන් වහන්සේගේ ගුණ සිහි කිරීම වටිනවා. ඒ ගුණ අනුව හිත පුරුදු කිරීම වාටෙනවා ඔය වාගේ යහපත් දේ ගැන පිළිගැනීමක් ඇතුවයි මෙතෙන් දෙන්නේ වෙනත් පෝජන ස්ථානයකට යන්නේ වන්දනා ගමන් යන්නේ අර තුනුරුවන්ගේ ගුණ Taman හිතින් පිළි අරගෙනයි ඒකට කියන සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා ඊළඟට සම්පසාදන රස ඒ කියන්නේ හිතේ පැහැදීමක් ඇති කරනවා මේ ශ්‍රද්ධාව අපේ සිතේ නිතර නිතර අපිරිසුදු වෙනවානේ. ආශාව නිසා, තරහ නිසා, නොයෙක් දේ නිසා හිත අපිරිසුදු වෙනවා. ඒ අපිරිසුදු වෙන සිත පහදින්නේ සද්ධාවෙන්. ඒ කියන්නේ ප්‍රසාදයටපත් වෙනවා. අස ඉස්සර උපමාවක් කියනවානේ. සක්විති රජදරු කෙනෙක්, සක්විති රජ කෙනෙක් ගමනක් යනකොට පිපාසයට වතුර අවශ්‍ය වෙලා බොර වතුර කඩක් දැක්කා. ඉතින් එතුමාගේ තේනවා මාණික්ක රත්නයක් වටිනා මණිකක්. ඒ මණික මේ වතුරට දැම්මහම වතුර සම්පූර්ණයෙන් බොර වතුර සංසිඳිලා මණික් පාටින් පිරිසුදු වෙනවා. වතුර පිරිසුදු වෙනවා. ඒ වාගේ තමයි නිතර නිතර අපිරිසුදු වෙන අපේ සිතේ තුනුරුවන්ගේ ගුණ සිහි කරන්න කරන්න බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරන්න කරන්න බුද්ධ පූජා පවත්වන්න පවත්වන්න සිය සමාදන් වෙන්න වෙන්න භාවනා කරන්න කරන්න අපේ හිත පහදිනවා. ඒ පහදීම කවුද සිද්ධ කෙනේ? ශ්‍රද්ධාව. නිසා ශ්‍රද්ධාවේ ක්‍රියාකාරීත්වය හිත පහදවීමයි. හිත ප්‍රසන්න කරවීමයි හිත පිරිසිදු කිරීමයි. අකාලුෂයේ පච්චුපට්ඨාන මේ ශ්‍රද්ධාවේ ස්වභාවය වැටෙන්නේ කොහොමද? ප්‍රබෝධමත් බව බොහොම ප්‍රබෝධමත් බව. දැන් මෙතෙන්ද ආගන්තුක කෙනෙක් ආවා නම් මේ හැමදෙනාගේ මුහුණ දකින්නේ හරියම ප්‍රබෝධමත් මුහුණ ඇති බවයි. ඒ මොකද ශ්‍රද්ධාවෙන් පිරීලා. රත්නත්‍රයේ ගුණ ගැන ශ්‍රද්ධාවෙන් පිරීලා ඉන්නකොට ඇකුළුණු මුහුණක් නැහැ. මුහුණ බොහොම ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න තිබුදුණු බව ඇති බව තමයි ශ්‍රද්ධාව. ඒක කියලා තියෙනවා තවත් දස්සන කාමෝ සීලවතං සද්දම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේර මලං සවේ සද්දෝති උච්චති සිල්ලුතුන් දකින්න බොහෝම ප්‍රසන්නයි එවාගෙම ප්‍රබෝධමත් සිතින් සිල්ලුතුන් දකින්න එනවා යනවා බණාන්න බොහෝම ප්‍රසන්නයි බණානකොට හිත බොහෝම පහදිනව නැත්නම් හිත ප්‍රබෝධමත් වෙනවා මුහුණත් ප්‍රබෝධමත් වෙනවා අච්චාවේ සාදු තරං රසානං මේ සද්ධාවන්තයා කතා කරන්නේ සත්‍යමයි බොරු කියන්නේ නැහැ ශ්‍රද්ධාවන්තයාගේ ඒ වචනය බොහොම මිහිරි. ඒ වගේම රසයි සරුවක් හිරාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම ශ්‍රද්ධාජාත සූත්‍ර දේශනාවේ කෙටි තේරුම දැන් සලකා බලමු. ඒ වගේම විනය මච්චේරමලං දන් දෙන්න පුදුම ප්‍රබෝධයකින් යෙදෙනවා. ඔක තමයි ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ තුනක්. එතකොට මේක තමයි ශ්‍රද්ධාව වැටහෙන ආකාරය. දැන් අපි යම් කිසි විදියකින් දැක්කොත් බොහොම ශ්‍රද්ධාවෙන් බණහන කෙනෙක්, ඒ වගේම බොහොම සදහසිතින් ප්‍රබෝධසිතින් දන් දෙන කෙනෙක්, ඒ වගේම සිල්ලුතුන් දකින්නාම බොහොම සතුටින් ඉන්න කෙනෙක් දැක්කම අපි හිතනවා හරි ශ්‍රද්ධාවන්තයෙක්නේ. බොහොම ශ්‍රද්ධාවන්තයෙක් කියලා කවුරුත් හිතනවා. කාටත් තේරෙනවා එතනගේ ශ්‍රද්ධාව තියෙන බව. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව වැටෙන ආකාරය ප්‍රබෝධමත් බව. අනික සද්දයේ වත්තු පදත්තාන ඒ කියන්නේ පිළිගැනීමද සුදුසු පිළිගැනීමද සුදුසු බුද්ධ ගුණ ධර්ම ගුණ සංඝ ගුණ සිල් ගුණ භාවනා ගුණ මේවා තමයි ශ්‍රද්ධා පහළ වෙන්න තියෙන අරමුණු මේක තමයි ආසන්නම කාරණේ අපට බුදුබණ පදයක් ඇහෙනකොටම හිතේ පහදීමක් ඇති වෙනවා ඒ වගේම බුදුරජාන් වහන්සේ පිළිබඳ ප්‍රතිමා වහන්සේ නමක් දකිනකොටම සාදු කියවෙනවා හිතේ පැහැදීම ඇති වෙනවා. ඒ වගේම බෝධින් වාසනමක් දකිනකොටම සීලවන්ත භික්ෂුන් වාසනමක් දකිනකොටම අපේ හිත පහදිනවා. දන් දෙනවා දකිනකොට හිත පහදිනවා. බණහනවා දකිනකොට හිත පහදිනවා. භාවනා කරන්නේ දකිනකොට හිත පහදිනවා. ඒ අර හිතේ පැහැදීමට ලැබෙන අරමුණයි. ඒ අරමුණ තමයි ආසන්න හේතුව කියලා කියන්නේ. දැන් මේ වෙන ශ්‍රද්ධාව ගැන කරුණු හතරක් කියුණානේ. ඒ කියන්නේ ශ්‍රද්ධාව නම් පිළිගැනීමයි. යමක් ස්ථීර වශයෙන් මේක සාදු කියලා සිතින් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රද්ධාවේ ක්‍රියාකාරීත්වය නම් හිත පහදවාලීමයි. හිත පහදවනවා මෙනිකක් වාගේ. ඒ වගේම ශ්‍රද්ධාව යටෙන්නම් ප්‍රබෝධමත් බවයි. ඒ වගේම ශ්‍රද්ධාවට ආසන්නම කාරණේ ප්‍රධානම හේතුව පැහැදීමේ සුදුසු දෙයක් ලැබීම. දැන් මේ අනුව සලකා අපි බලමු ශ්‍රද්ධාව ගැන තවත් පැහැදිලි කරලා බුදුරජාන් වහන්සේ ආලවක සූත්‍රයේ මෙහිම දේශනා කළා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහති සච්ඡං හවේ සාදුතරං ප්‍රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං එතන කියවන සබ්දීද විත්තං පුරුෂාස සෙට්ටං කියන බණ පදයක් පුරුෂාස කියන්නේ පුජ්‍යලයට මිනිසයාට දෙවි කෙනෙකුට කාට නමුත් විත්තං කියන්නේ සම්පත්තියයි අපි සම්පත් වශයෙන් යම් යම් දේ හිතනවා නම් ඒවට විත්තං කියනවා pāli භාෂාවෙන් රත්න සූත්‍රයේ තියෙනවානේ යං කිංචි විත්තං විදවාහුරං වා කියලා විත්තං කියන්නේ සම්පත්තිය සැපත මේ ලෝකේ යම්තා සැපත් ඇතනම් ඒ සැපත් අතුරෙන් ශ්‍රද්ධා ඉද විත්තං මනුෂ්‍යයාට උතුම්ම සැපත තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව ඇතොත් ඒක ලොකු වස්තුවක් දැන් අපට මිල මුදල් කියනවා නම් මුදල් ගෙවල් කියනවා නම් යාන වාහන තියෙනවා නම් සම්පත් රැකී ආරක්ෂා තියෙනවා නම් ඒක තමන්ගේ සැපේ පිණිස හේතු වෙනවනේ. තමන්ට අවශ්‍ය දේ එයින් ලැබෙනවා. පහසු විහරණේ සැපෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා නම් මේ ලෝකේ ඊට වඩා සැපතක් වෙන්නේ නැහැ. හැම දෙයක්ම ශ්‍රද්ධාවෙන් ලැබෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධා මුල් කොට කුසල කිරීම නිසා සම්පන්න ලැබෙනවා. නිසා සම්පන්න ලැබීමේ මූල හේතුව ශ්‍රද්ධාව කියලා එදා ආලවක සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. ඒක දෙවෙනි තේරම ධම්මෝ සුචින්නෝ සුඛමවාති කිව්වේ කුසල රැස් කිරීම. ශ්‍රද්ධාවෙන් යුතුව කුසල රැස් කිරීමෙන් මෙලවත් පරලවත් සැපගෙන දෙනවා. සත්‍යමවේ සාදු තරං රසාන මේ ශ්‍රද්ධාවන්තයා කතා කරන්නේ සත්‍යමයි. බොරු කියන්නේ ශ්‍රද්ධාවන්තයාගේ ඒ වචනය බොහොම මිහිරි. ඒ වගේම රස ආතුරේ මිහිරම දේ සත්‍ය වචනේ. ඒ ශ්‍රද්ධාව නිසා තමයි කියවෙන්නේ. පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙත්තං. ශ්‍රද්ධාව නිසා ප්‍රඥාව දිනු කරගන්නවා. ශ්‍රද්ධාව නිසා කුසල් කිරීමෙන්, ශ්‍රද්ධාව නිසා බණ ඇසීමෙන්, ශ්‍රද්ධාව නිසා බණ පොත් කියවීමෙන්, ශ්‍රද්ධාව නිසා භාවනා කිරීමෙන්, ශ්‍රද්ධාව නිසා ධර්ම සාකච්ඡා කිරීමෙන් සමාගයේ ප්‍රඥාව දිනු වෙනවා. අන්න ඒක නිසා ශ්‍රද්ධාව සීලෝම සම්පත්තියට ප්‍රධාන සම්පත්තියක් හැටියට දේශනා කළා. තවත් තැනක තියෙනවානේ කසේ බාරද්වාජ සූත්‍රයේ තියෙනවානේ සද්ධීද සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුගනංගලං හිරීසා මනෝ යුක්තං සතිමේ පාලපාචනං මෙම ගාථා පෙළක් තියෙනවානේ එතන තියෙනවා සද්ධා බීජං තපෝ වුට්ටි කියලා මේ බුදුරජාණන් වහන්සේට කසේබාරද්දාටි බ්‍රාහ්මණයා කිව්වනේ මම සීශාල වපුරලා තමයි අනුභව කරන්නේ. තමුන්නාසේ සීශාල වපුරලා අනුභව කරන්න කිව්වා. බුදුරජාන් වහන්සේ එතුමාගේ සීශාන තැනට වැඩලානේ මේ පින්නපාති හිටියේ. ඒ වෙලාවේ මේ තැනත්තා කලින් බෞද්ධයෙක් නෙමේ බුදුගුණ දන්නේත් නෑ. ඒ ඇත්තා වෙලාවේ තමන්ගේ පිරිසට කැම බෙදමින් හිටියේ කිරිබත් බෙදමින්. බුදුරජාණන් වහන්සේ මේ දානි වුණාට ගියා නෙමෙයි. මේ තැනැත්තාට රහත් වීමට මඟ පාදා දීම පිණිසයි මේ වැඩි. නමුත් ඒ ඇත්තා ඉස්සරහට ඇවිල්ලා කිව්වා මම සීසාලා. වපුරලා තමයි අස්තුන නෙලාගෙන ජීවත් වෙන්නේ. සමුන්වහන්සේ සීසාන්ද කිව්වා. ඉතින් බුදුරජාන් වහන්සේකට ගැළපෙන්න පිළිතුරක් දුන්නා. මම සීසාල තමයි ජීවත් වෙන්නේ. මම සීසාල වපුරලා අස්තුන නෙලාගෙන ජීවත් වෙන්නේ. එතකොට මේ ඇත්තා කිව්වා කෝ තමුන්නාසේට නඟුල් කොහෙද? වියගස් කොහෙද? හරකබාන කොහෙද? කෙවිටි කොහෙද? හීවැල කොහෙද? ඔක්කොම ඇහැවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ඒවා මේ පිටස්තර කර තියාගෙන එනවා දෙයක් නෙමෙයි. මේ ශරීර අභ්‍යන්තරයේ හදසංතානි කියන ඔක්කොම જાති මොනවද? මගේ වැපිරීමේ බීජ වර්ගය තමයි ශ්‍රද්ධාව. ඔබ මේ එකක් ගන්න විස්තර කළා. ඒතර බීජ වර්ග ශ්‍රද්ධාව කියලා දේශනා කළේ යම් කිසි කෙනෙකුගේ හිතේ දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න, පිළිවෙත් පුරන්න, දස පුණ්‍ය ක්‍රියා පුරන්න මුල් වෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව යපුරුවා නම් සිලෝම කුසල් සිද්ධ කරගන්න පුළුවන්. ශ්‍රද්ධාව යපිරීම නිසා, ශ්‍රද්ධා පිහිටුවා ගැනීම නිසා රහත් වෙන්න පුළුවන්, පසේ බුදු වෙන්න පුළුවන්, ලෝතුරා බුදු වෙන්න පුළුවන්. ලෞකික වාසියෙන් රජ වෙන්න පුළුවන්, සක්විති වෙන්න පුළුවන්, සක්දේව රජ වෙන්න පුළුවන්, බඹලෝ යන්නත් පුළුවන්. ධානා විචා ලබන්නත් පුළුවන්. එනිසා සියලෝම උසස් සම්පත් ලබා ගැනීමද ශ්‍රද්ධාව බීජයක් වාගේ. වපුරන බීජයක් වාගේ. ඉතින් මේ දීර්ඝම දේශනය අහලා එදා වශීභාරද්වාජ බ්‍රාහ්මණතුමා පැහැදිලා මොකද උනේ? ඒ ගවිතැන් කටයුතු ඔක්කොම නිම කරලා තමන්ගේ දේපල දරුවන්ට බාර දීලා බුදුසසුනේ පැවිදි වෙලා රහත් වුණා. ඒ සඳහා තමයි බුදුරජාන් වහන්සේ තෙන වැඩි. එතන සඳහන් වුණා ශ්‍රද්ධාව කියන එක බීජ වර්ගයක් කියලා. ලෞකික ලෝකෝත්තර සැප අස්වනු ලබා ගන්න හේතු වෙන බීජ වර්ගයක්. තවත් තැනක දේශනා කළා තියෙනවා ශ්‍රද්ධා බන්ධති පාතේයන් හිරි ඊසාන මාදිසෝ හිරි භෝගාන මාදිසෝ. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව කියන්නේ ගමන් වියදමක් කියලා. මඟ වියදමක්. දැන් අපි මේ මෙල්බන් නුවරේ ඉඳලා කොළඹට යන්න ඕනේ නම් අතේ මුදලක් තියෙන්න ඕනේ. අවශ්‍ය මඟ වියදම් තියෙන්න ඕනේ ගමන් බඩු තියෙන්න ඕනේ. කොළමෙදන මේ එතෙන්නත් ඒ වගේ තියෙන්න ඕනේ. ඒ වගේ තමයි නිවන් මඟට යන නිවන් ගමනට යන කෙනෙකුට මේ ශ්‍රද්ධාව කෙනක මඟ වියදමක්. ශ්‍රද්ධාවෙන් දන් දෙනවා, ශ්‍රද්ධාවෙන් සීල රැකෙනවා, ශ්‍රද්ධාවෙන් දස පුණ්‍ය ක්‍රියාවන් කරනවා. ඒ ඇත්තට නිවන් දකින ඉතුරු උපනුපම් භවයන්ෙදී අවශ්‍ය අවශ්‍ය සම්පත් පිළිලා ඉතිරි ලැබෙනවා. ඒසා නිවන දක්වා සුවසේ ආගන්නට මඟ වියදමක් වගේ ශ්‍රද්ධාව කියලා මෙහෙම දේශනා කළා. තවත් තැනක තියෙනවා ශ්‍රද්ධා හත්තං කියලා. මේ ශ්‍රද්ධාව කියන එක අතක් වාගේ කියලා. ශ්‍රද්ධාව කියන එක අතක් වාගේ. අතෙන් තමයි හැම දෙයක්ම කරන්න පුළුවන්. සියලු කර්මාන්ත කරන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන්, කැමරට ගන්නත් පුළුවන් අත තියෙනවා නම්. ඒ වගේ තමයි ශ්‍රද්ධාව. දිව්‍ය සම්බල් අත්කර ගන්න පුළුවන් ශ්‍රද්ධාවතින්. බ්‍රහ්ම සම්ප්‍රත් අත්කර ගන්න පුළුවන් ශ්‍රද්ධාවතින්. ධ්‍යාන අභිඥා අත්කර ගන්න පුළුවන් ශ්‍රද්ධාවතින්. ඒ වගේම සෝවාන් ආදී මාර්ගඵලක් කරගන්න පුළුවන් සද්ධාති. රහත් ඵලය ලබන්න පුළුවන් සද්ධාති. පසේ බුදුබවත් කරගන්න පුළුවන් සද්ධාති. ලෝතුරා බුදුබවත් කරගන්න පුළුවන් සද්ධාති. මේ නිසා මේ ශීලෝම සම්පල් ලබා ගන්න අතක් වාගේ තමයි ශ්‍රද්ධාව. දැන් ඉතින් අපි සලකා බලමු ශ්‍රද්ධාවේ ප්‍රභේද මොනවද කියලා. ශ්‍රද්ධාවේ ප්‍රභේද තියෙනවා හයක්. සද්ධාන ලක්ෂණ සද්ධා සම්පසාදන ලක්ෂණ සද්ධා සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා ඕකප්පන සද්ධා ආගම සද්ධා අධිගම සද්ධා කියන අවස්ථා හයක් තියෙනවා සද්ධාවේ සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ දැන් අපි මුලින් සඳහන් කළානේ පිළිගැනීම කියලා දැන් අපි මේ ලෝකේ යන්තාක් ආගමක ආගම් කතුරුවර ඉන්නවා කියලා හිතමු. යම් යම් ආගම ආගම් තියෙනවා. දැන් බෞද්ධයෙක් වශයෙන් අපි මොන විදිහේ ආගම ධර්මයක් ඉගෙන ගත්තත් අපි පිළිගන්නේ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ, රත්නත්‍රය. එතකොට මේ රත්නත්‍රයේ පිළිගැනීම තියෙනවා මෙතන ඒකට කියනවා සද්ධා කියලා. දැන් අපි හැමදාම බුදුන් වඳිනකොට දැනුත් කියවනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අන්න සද්ධාන ලක්ෂණ සද්දා. ඒ කියන්නේ මට බුද්ධ රත්නේ හැර වෙන සරණක් පිටක් නැහැ. එතකොට වෙන දෙවි කෙනෙක් ගැන හිතුවේ නැහැ. සායි බබා ගැන හිතුවේ නැහැ. වෙන ආගමික කතුරු කෙනෙක් ගැන හිතුවේ නැහැ. ਸਰව බලධාරී දෙවියෙක් ගැන හිතුවේ නැහනේ. අපි හිතන්නේ මට බුද්ධ රත්නේ හැර වෙන සරණක් නැහැ. ඊළඟ ධර්ම රත්නේ හැට මට වෙන සරණක් නැහැ. සංඝ රත්නයේ හැරෙමට වෙන සරණක් නැහැ. බුද්ධ රත්නයේ මත එකම සරණයි පිහිටයි. ධර්ම රත්නයේකම සරණයි පිහිටයි. සංඝ රත්නයේකම සරණයි පිහිටයි කියලා අපි පිළිගන්නේ. කවදාකවත් ඒක අපි කඩ කරන්නේ නැහනේ. සමහර දේවාල වලට යන්න පුළුවන්. දෙවියන්ට බාරහාර වෙන්න පුළුවන්. නමුත් අපි හිත ඇතුලේ කියන්නේ තුනුරුවන් ගැනමයි. ඒ දෙවියෝ තුනුරුවන්නේ වදින්නේ. ඒතර දෙවියන් ළඟට බොහෝ දෙනා යනවා අර ගතානුගතිකව. නමුත් අපි යන්න ඕන තුනුරුවන් වෙතයි. තුනුරුවන් වෙත යනවා නම් දෙවියොත් අපට වඳිනවා. දෙවියොත් අපට ගෞරව කරනවා. දෙවියොත් අපට ආරක්ෂා සැලසෙනවා බෞද්ධයන් නිසා. බෞද්ධයන්ට තමයි කියන්නේ සිල්ව තුන තමයි දෙවියෝ පිහිට වෙන්නේ. සීලයක් නැතුව දේවාල ගියාට කියලා කදා පිහිට වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන සඳහන් වෙන්නේ සද්ධාන ලක්ෂණ සද්ධා ගැනනේ. ඒ කියන්නේ තුනුරුවන්ගේ ගුණ පිළිගන්නවා. දැන් අපේ මහා බෝසතාණන් වහන්සේ මෑණියන් කරපිට තියාගෙන මහසෞරියේ පීනවා කියලා අපි අහනවා. එතකොට අපි අවංකව පිළිගන්නවා. අන්න සද්ධාන් ලක්කන සද්දා. අත් අසංකේය කල්පලක්ෂයක් හිතින් බුදුබා පතාගෙන ආවා කියලා අපි අහනවා. එතකොට අපි ඒක අනිවාර්යෙන් පිළිගන්නවා. අන්න සද්ධාන් ලක්කන සද්දා. ඒ කාලේ 125000ක් බුදూరు පහළ වුණා බුදුබණ ඇහුවා කියලා අපි අහනවා. එතකොට ඒක හැමයි කියලා අපි පිළිගන්නවා. අන්න සද්ධාන ලක්කන සද්දා. ඒ වගේම රාජකුමාරියක් වෙ ඉන්න කාලේදී බෝසතුන් වහන්සේ අර සිද්ධාර්ථ කියන මේ අබතෙල් පූජාවක් කළා පුරාණ දීපංකර බුද්ධ ශාසන කාලයේදී අලුත් දීපංකර බෝසත් භික්ෂුන් වහන්සේට එදා ප්‍රාර්ථනා කළා වචනෙන් බුදු බව. ඒක අපි අහලා තියෙනවා. අනේ කොට අපි හිතන එක එහෙමයි. ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා. අන්න ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. නවා සංකේය කල්පලක්ෂයක් වචනෙන් බුදුබව පැතුවා කියලා අපි අහලා තියෙනවා. අහනවා. ඒකට ඒක එහෙමයි කියලා අපි හිතින් පිළිගන්නවා. ඒ වගේ මේ කාලේ 387000ක් බුදුරු පහළ වුණ බුදුබණ ඇසුවා කියලා අපි අහනවා. ඒකට ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා. ඒක බොරු නෙමෙයි. ඒ වගේම ඒක සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා. දීපංකර පාදමූලයේදී කරුණු 8ක් එකතු වෙලා බුදු වෙන බවට නියත වුණා කියලා අපි අහලා තියෙනවා. අහනවා. එතකොට අපි ඒක එසේමයි කියලා පිළිගන්නවා. එතකොට ඒක සත්‍ය දෙයක් නේ. සත්‍ය දෙය පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්ධා. අසත්‍ය දෙය පිළිගත්තා නම් සද්ධාව නෙමෙයි. ඒක මුලාවක්. ඊළඟට සාරාංශක කල්පලක්ෂය තුළ බුදුවරු 24 නමක් පහළ වුණා. ඒ 24 බුද්ධ ශාසනවලදී බුදු වෙන බවට විවරණ ලැබුවා කියලා අපි අහනවා. අපි ඒක පිළිගන්නවා ඒක සත්‍ය දෙයක්. විශ්වන්තරාත්භාවයේදී හත්වරක් මහ පොළොව කම්පාවනසේ පාරමී මුදුන්පත් කළා කියලා අපි අහනවා. ඒකට ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා සාදුත් කියනවා. අන්තිම ආභාවයේදී බෝසතුන් වහන්සේ මව කුස පිළිසිඳ ගන්න දවසේ දසදහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරි සිද්ධ වුණා කියලා අපි අහනවා. එසේම අපි පිළිගන්නවා. ඒ සද්ධාන ලක්ෂණ සද්ධාවේ. ඒ වගේම උපදින දවසේදී මිහිතලයේ පියවර නැඟුවා කියලා අපි අහනවා. ඒ වගේම සිංහනාද කලා කියලා අපි අහනවා. ඒවා අපි පිළිගන්නකොට ඒක සද්ධාන ලක්ෂණ සද්දා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ ශරීරේ තිබුණා කියලා. 80 90 ලක්ෂණ තිබුණා කියලා අපි අහනවා. එතකොට ඒක අපි පිළිගන්නවා ඒක සද්ධාන ලක්ෂණ සද්දා. ඒ වගේම බෝසතුන් වහන්සේගේ ගිහි ජීවිතයේ සිදුවීම් ඒ වගේම අබිනිෂ්ක්‍රයන්ක්මනේ කිරීම, පැවිදි වීම, දුෂ්කර ක්‍රියා කාලයේ පැවැත්ම, ඒ වගේම බෝමුලාරා වැඩිදගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වූ ආකාරයේ ධම්සක් දෙසූ ආකාරයේ අපි අහනකොට ඒක පිළිගන්නවා නම් අන්න සද්ධාන ලක්ෂණ සද්දා. ඒකංගට සරුවක්ඥන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ ඒ සරුවක්ඥන් වහන්සේ නාම රූප ආબોධ කරගත් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිසම්පාද මේවා ආબોධ කරගත්තා. උන්වහන්සේ අරිහත් ගුණයෙන් යුක්තයි සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්තයි ආදී නවාරහදී බුදු ගුණ අපි අහනකොට ඒක එසේමයි කියලා අපි පිළිගන්නවා. අන්න සද්ධාන ලක්ෂණ සද්දා. ඒ වගේම මේ සරුවක්ඥන් වහන්සේ දේශනා කළ <clears throat> සමසතලස් කර්මස්ථාන කියලා. ඒවා වැඩිමින් උපචාර සමාධි අර්පණා සමාධි ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා පිළිගන්නවා. අන්න සද්ධාන ලක්ෂණ සද්දා. ඒ වගේම ඒ සරුවඥන් වහන්සේ දසූ සුවිසුද්ධ වූ සද්ධර්මය මුලිනුත් යහපත් මැදත් යහපත් අගත් යහපත් ਸਰව සම්පූර්ණයි ඒක ඇසූ නැත්නම් මෙලවත් සැප ලැබෙනවා පරලොව සැප ලැබෙනවා ආදි වශයෙන් ධර්මයේ ස්වාකාත ගුණය අපි පිළිගන්නවා ඒක සද්ධාන් ලක්කන සද්දා ධර්මයේ සාන්දෘෂ්ටික කියන්නේ තමන්ම දැක ගන්න ඕනේ මෙලොවම දකින්නත් පුළුවන් කියලා අපි ආනකොට ඒක ඇත්ත වශයෙන් පිළිගන්නවා ඒක සද්ධාන් ලක්කන සද්දා ඒ වගේම මාර්ග කුසල කළොත් ඵලය ලැබෙනවාමයි කියලා ඒ මොහොතේම අපි පිළිගන්නවා. අන්න සද්ධාන ලක්කන ශ්‍රද්ධා. ඒ වගේම මෙහි එන්න මේ බලන්න කියලා පෙන්වන්න පුළුවන් තරම් ධර්මයේ නිවැරදි නෛර්යානිකයි කියලා අපි අහනවා. එතකොට අපි ඒක පිළිගන්නවා. එහි පස්සේ ගුණේ පිළිගන්නවා. ඒක සද්ධාන ලක්කන ශ්‍රද්ධා. සතර මාර්ග සතරඵල ධර්ම සිතේ පහළ කරගන්නත් ඕන නිර්වාණය සිතින් අරමුණු කරන්නත් ඕන නිසා ඕපනායකය කියලා අපි අහනවා. එතකොට ඒක එසේමයි කියලා අපි පිළිගන්නකොට සාධාරණ ලක්ෂණ සද්දා. ඒ වගේම ඒ ධර්මයේ දීර්ඝ කාලයක් දන් දීලා සිල් රැකලා භාවනා වඩලා දසපාරමී පුරලා නුවණ දිනු කරගත් අයටයි ආબોධ වෙන්නේ. නුවණ නැති අයට ආબોධ වෙන්නේ නැහැ කියලා අපි අහනකොට පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි ගුණේ. ඒක අහනකොට ඒකාන්තයෙන් එසේමයි කියලා අපි පිළිගන්නවා. අන්න සද්ධාන ලක්ෂණ සද්දා. ඒ සංඝ රත්නය ගැනත් එහෙමයි සංඝ රත්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ බැවින් සුපටිපන්නයි කියලා අහනවා. ඒකට එසේමයි කියලා අපි පිළිගන්නකොට සද්ධාන ලක්ෂණ සද්දා. ඍජු මාර්ගයේ පිළිපන් බැවින් උජුපටිපන්නයි සංඝ රත්නය කියලා අපි අහනවා. පිළිගන්නවා. ඒකත් සද්ධාන ලක්ෂණ සද්දා. ඒ වගේම නිර්වාණ මාර්ගයේ පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්නයි කියලා අපි අහනවා. ඒක අපි පිළිගන්නවන්න සද්ධාන ලක්කන සද්දා. ඒ වගේම ආර්යවංශ ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්නයි කියලා අපි අහනවා. ඒකයි සේමයි කියලා පිළිගැනීම සද්ධාන ලක්කන සද්දා. යදුම් ගණන් ඈත සිට ඇමිත් කරන පූජාවත් මහත්ඵල කර දෙන බැවින් ආහුණෙයයි සංඝරත්නය කියලා හිතෙනවා. ඒක පිළිගැනීම සද්ධාන ලක්කන සද්දාවක්. එවාගෙම ආගන්තුක දානයන් ප්‍රවා මහත්ඵල කර දෙන බැවින් පාහුණෙය සංඝ රත්නය කියලා හේතුණා. පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්දා. එවාගෙම දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනෙය කියලා හිතෙනවා. ඒ පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්දා. එවාගෙම දොහොත් නගා වැඳීමෙන් පවා ලෞකික ලෝකෝත්තර සඵල ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා අංජලි කරණීය ගුණේ. ඒ පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්දා. ඒ වගේම දෙවියන් මනුෂ්‍යයන් සහිත සීලම ලෝක සත්‍යයට ලෞකික ලෝකෝත්තර ආනිසංසඵල නෙලා ගන්න තියෙන උතුම්ම පින්කෙතයි අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයි සංඝ රත්නය කියලා හිතනකොටම පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්දා. ඒ වගේම සීලයක් පිරුවොත් ඒකාන්තයෙන් සුගතියට යනවා කියලා අපි විශ්වාස කරනවා පිළිගන්නවා. අන්න සද්ධාන ලක්ෂණ සද්දා. මෛත්‍රියේ වැඩුවොත් ඒ මෛත්‍රියෙන් දේශයේ තරහව නැති වෙනවා කියලා අපි දන්නවා. ඒක පිළිගන්නවා අහනකොට සද්ධාන් ලක්කන සද්දා. ඒ වගේම කර්මස්ථාන භාවනා අතරින් අසුභ භාවනා වැඩුවොත් රාගේ ප්‍රහීන වෙනවා යටපත් වෙනවා ප්‍රථම ධ්‍යාන ලැබෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒක පිළිගැනීම සද්ධාන ලක්කන සද්දා. කසින භාවනා වැඩුවොත් ධ්‍යාන සමාපatti සියල්ලම පුදවන්න පුළුවන් කියලා අපි අහලා තියෙනවා. ආනාපාන සතිය වැඩි වීමෙන් රූප ධ්‍යාන සියල්ලම ලැබෙනවා කියලා අපි අහනවා. ඔය කියන ධර්ම කොටස් එකක් එකක් ගැන ඒක එසේමයි කියලා හිතින් පිළිගැනීමද කියනවා ශ්‍රද්ධාවේ තියෙන ශ්‍රද්ධාණේවත් ඇඳහිම පිළිගැනීම. ඒක තමයි පළවෙනි අංකය. ඊළඟට සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධා කිව්වේ මොකක්ද? දැන් අපේ සිතේ තරහක් යනවා. තරහක් යන වෙලාවේ අපේ හිත අපිරිසුදුයිනේ. ඒ වෙලාවේ මුහුණත් අප්‍රසන්නයි. ඇස් දෙකත් අප්‍රසන්නයි. වචනත් බොහොම අප්‍රසන්නයි. අපට තේරුම් ගන්න පුළුවන් මට සිතේ තරහක් ආවනි කියලා. තරහවන්න මොකද කරන්න ඕනේ? ඒ වෙලාවේ නපුරු වැඩක් කරන්න ඉස්සර මගේ හිත නිමා ගන්න ඕනේ කියලා හිතන්නේ කොහොමද? අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙත් තරහා ගිය වෙලාවල් තිබුණා. උන්වහන්සේ මෛත්‍රී භාවනාවෙන් යටපත් කරගත්තා. ඉසා දැන් කරන්න තියෙන්නේ බෝසතුන් වහන්සේ වාගේ මම මෛත්‍රී කරන්න ඕනේ ඉවසන්නට ඕනේ කියලා ගත්තකට ගිහිල්ලා මූණ හොදගෙන අඬලා හරි මූණ හොදගෙන මෛත්‍රී කරනවා හිත හදා ගන්නවා හිත නිවා ගන්නවා නිවා ගන්න පුළුවන් උනේ කොහොමද අර බෝසතුන් වහන්සේ ගැන හිතීම නිසානේ බුදුරජාන් වහන්සේ දේශෝ බණපදයක් අනුම හිතලානේ අන්න හිත පහදවා ගන්න ඇති තරහ යන හිත පහදවා ගන්න පුළුවන් උනේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන බෝධිසත්ව චරිත ගැන ශ්‍රාවක චරිත ගැන හිතලා එතකොට හිතීමෙන් හිතීම සිදුවුනේ ඒ ගැන පැහැදීම තිබිච්ච නිසානේ. එතකොට එයින් අර සමාගයේ බොර වෙච්ච හිත, බොඳ වෙච්ච හිත, කිලුට වෙච්ච හිත, නොසන්සුන් වෙච්ච හිත, නපුර වෙච්ච හිත ඒ මොහොතේම සංසිඳුවා ගත්තා. අන්න හිතේ බොරවතර සංසිඳිච්ච මැණිකක් වාගේ ශ්‍රද්ධාව ඇවිල්ලා හිත පහදෙව්වා. අන්න ඒකට කියනවා සද්ද සම්ප්‍රසාදන ලක්ෂණය කියලා. ඒ වගේම තවත් සමහර රාග හිතක් ඇති වෙනවා. නැත්නම් මෝහ හිතක් ඇති වෙනවා, මාන්නයක් ඇති වෙනවා. එහෙම නැත්නම් විචිකිච්ඡාවක් ඇති වෙනවා, සැකයක් ඇති වෙනවා. එහෙම නැත්නම් බයක් ඇති ගැනීමක් ඇති වෙනවා. දුකක් කනගාටුවක් ඇති වෙනවා. ශෝකයක් ඇඳීමක් වැළපීමක් ඇති වෙනවා. ඒ හැම වෙලාවෙම අපේ හිත අපරිසුදු වෙනවානේ. දැන් අපි බලමු ලස්සන ලස්සන කෙනෙක් දැක්කා. ආ හරි ලස්සනයිනේ කියලා හිතුවොත් අන්න හිත අපරිසුදු වුණා. එතකොට අපි හිතන්නට ඕනේ බුදුරජාන් වහන්සේ කොහොමද මේ අවස්ථාවල පිළිපැද්දේ කියලා. එහෙම අවස්ථාවල පිළිපැදලා තියෙන්නේ අසුභය සිහි කරනවා. නැත්නම් අනිත්‍ය බව සිහි කරනවා. නැත්නම් වෙනස් වෙන බව සිහි කරනවා. ඔය ආගේ එකේ ආදීනව අනිච්චතාව, දුක්ඛතාව, අනත්තතාව, අසුභතාව සිහි කරනකොට අන්න බුදු ගුණට අනුව බුදුරජාන් වහන්සේගේ වචනයට අනුව හිතුවා වෙනවා. එතකොට රාගහිතේ අපට යටපත් වෙලා යනවා. ඒ වගේම තවත් ගැඹුරට හිතෙනවා නම් විපස්සනාට ගැඹුරට හැරෙන්න පුළුවන්. ඒක ඉතින් කලක් හිත දිනු කරකපු කෙනෙකුටයි මේ කිව්වේ සාමාන්‍යයෙන් එදිනෙදා සම්මුඛ වෙන අරමුණු වලදී. ඒ වගේම අපි ලස්සන ගුවන් යානයක් දැක්ක කියලා හිතමු. හරි ලස්සනයි කියලා හිතනවා පොඩි ළමයි. නමුත් මේ ගුවන් යානේ අවුරුදු 100ක් තියෙන්නේ නැහනේ. අවුරුදු 100ක් තියෙන්නේ මේක කවදා හරි ගිරලා නැතිලා යනවා. අන්න අනිත්‍යතාවය හිතුවා. එතකොට ඒක ලස්සන කියලා හිතුවානේ ආශාවෙන්, තණ්හාවෙන් ඒ තණ්හායන කොට හිතේ ඇති උනේ අපිරිසුදු බවක්. එතකොට මේ අනිත්‍යයි නැත්තම් වෙනස් වෙනවා කියලා කවුද දේශනා කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ ගැනයි උඩ සිහි උනේ. බුද්ධ ධර්මයේ ගැනයි හිතුනේ බුදු බණයි සිහි උනේ. එතකොට සමාගීත පැහැදුනා. අන්න ඒ වාගේ දැන් අපි හිතමු තමන්ගේ මාන්නයක් ඇති වුණා. තමන්ගේ ලස්සන ශරීරය නිසා හරි එන්නත්නම් තමන්ගේ gederodari නිසා හරි තමන්ගේ ගෙමීමේ මට්ටම නිසා හරි තමන්ගේ රැකියාවේ මට්ටම නිසා හරි මොනවා හරි දෙයක් නිසා අපට මාන්නයක් ඇති වෙන්න පුළුවන් අනිත්‍යයට වඩා මම ලොකුයි කියලා. අන්න එතකොට හිත අපිරිසුදු වුණා. අපිරිසුදු වෙනකොටම අනේ මේ ආත්භාවයක් මේ සෑම දෙයක්මත් නැති වෙලා යනවනේ. අර ශරීරොත් මුංගලන් දෙනව මහණෙනි ඉස්සර හිතුවානේ. අපි මේ නැටුම් බලනවා. බොහෝ දිනෙක නලු නිලියව නටනවා ගායනවා වාදනය කරනවා. කෝටි ගණන් ජනයා මේක අහනවා බලනවා. hina වෙනවා අත්කොලසන් ගන්නවා. තවරුදු 100ක් ගියාම මේ කොම ආතර නැගුණු වලාකුළු ආගේ විසිරී යනවානේ. එක්කෙනෙක්වත් එක්කෙනෙකුට දකින්න නැති වෙනවානේ. අන්න ඒ වගේ අපිට හිතන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ අපි මොන සම්පත් ඇතුව බබලමින් හිටියත් తాවකාලිකයි ටික දවසකින් මේ ඔක්කොම වෙනස් වෙලා යනවා. ඔක්කොම වෙනස් වෙලා යනවා. තරුණ ඇත්තෝ වයසට යනවා. ලාපටි ඇත්තෝ තරුණ වියට වයසට යනවා. ඒ වගේම ලස්සන ගෙවල් ඕවා නැති වෙලා යනවා. යසන වාහන යාන වාහන නැති වෙලා යනවා. දේපොළ අහිමි වෙනවා, රාජසන්තක වෙනවා, අනුන් පැහැර ගන්නවා හැම දෙයකම තියෙන වෙනස් වීම. ඒක අහසට නැගිලා පොළොව දිහා බලන ඉන්නකොට හොඳට බලන්න පුළුවන් හිතින්. ඒ වගේ තමයි හැම දෙයක වෙනස් වීම දකින්න පුළුවන් උනේ. එතකොට අර මාන්නේ නැති වෙනවා. බුදුරජාන් වහන්සේ අර රාහුල ස්වාමීන් වහන්සේට භාවනා හතක් දීලා තියෙන ඒ එකක් තමයි අනිමිත්තං රාහුල භාවනම් භාවේහි ඒ කියන්නේ මේ හැම දෙයක්ම අනිත්‍ය බව හිතන්න කිව්වා. අනිත්‍ය බව හිතනකොට මාන්නය නැති වෙනවා. අන්න ඒක නිසා ඒ වාගේ හිතේ අපරිසුද්ධතාවන් ආහම අපට කරන්න තියෙන්නේ බුදු බණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය සිහි කරනවා. බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරනවා. එතකොට අපේ හිතේ පහදිනවා. අන්න ඒක තමයි සම්ප්‍රසාදන ලක්ෂණය කියලා කිව්වේ. සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියේ මේකයි. සම්පක්ඛන්දන ලක්වන ශ්‍රද්ධාව කියන්නේ ඊටත් වඩා විශේෂයක්. සම්පක්ඛන්දන කියන්නේ ඉදිරියටම උද්‍යෝගයෙන්ම පස්සට නෑවිලා ඉදිරියටම යන ශ්‍රද්ධාව. ඒකට නිදසුනක් දක්වනවා බුදුරජාණන් වහන්සේ ගංගාවක් ගලනවා. ගංගාවක් ගලනකොට දෙගොඩ තලා ගංගාව ගලනකොට මිනිස්සු යන්න දෙන්න බැරිව දෙපැත්තේ රොක් වෙලා ඉන්නවා. ඔය වෙලාවේදී බොහෝම නිරෝගී මිනිසෙක් හොඳ උස මහත මිනිසියෙක් කැසපොට ගහ ගන්නවා. කැසපොට කියන්නේ අමුඩ ගහ ගන්නවා. කැසපොට ගහගෙන මහා ලොකු යකඩාවක් යකඩාවක් කියන්නේ යකඩ කඳක්. යකඩ පොල්ලක් ගන්නවා. යකඩ පොල්ල අරගෙන මේ වතුර දෙබෑ කරනවා. දෙබෑ කරමින් මිනිස්සු යහට මෙහාට එක්ක යනවා. ඒත නැත්නම් කිසි බයක් නැහැ මේ වතුරට. අනිත්‍යත්ව බයයි. අන්න ඒ වාගේ තමයි මේ සම්පක්ඛන්දන කියන වචනේ තේරුම පැනගෙන යනවා. නොබියව යනවා. නිර්භීතව යනවා කුමකටද? දන් දෙන්න, සීල රකින්න, භාවනා කරන්න, පැවිදි වෙන්න, ධ්‍යාන වඩන්න, විපස්සනා වඩන්න උත්සාහවන්තව යනවා. ඒ කියන්නේ දන් දෙන්න ගියත්, සීල් රකින්න ගියත්, වෙන වෙන පින්කමක් කරන්න ගියත් මේක බාධාවල් එනවානේ. සමාට සීතලයි. සමාට රස්නේ වැඩි. සමාට පාන්දර වැඩි. සමාට හැන්දෑවේ වැඩි. සමාරියට බඩගිනි, සමාරියට කුස පිළිලා මොනවා හරි ඒක ඉස්සරහදී මොනවා හරි බාධාවල් එනවා. එක්කෝ පාරේ යන්යන් බාධාවල් තියෙනවා. නමුත් තමා හිතූ පින්කම කරන්නේ පස්සට යන්නේ නැහැ. මොනම දෙයක් බාධාවක් ආවත් ඔක්කොම පියමන් කරගෙන මැඩගෙන ගිහින් අර පින්කම කරනවා. සීල් රකින්නත් එහෙමයි. සීල් රකින්න හිතුව අනේ කොහොමද බඩගින්න ඉන්නාම ආරි. එකතන වාඩිලා ඉන්න බෑ. කකුල් නමාගෙන ඉන්නත් බෑ. ඔය වගේ දුෂ්කරතා තියෙනවා. නමුත් මේ සම්පක්කන ලක්ෂණ ශ්‍රද්ධාව ආවම එහෙම නැහැ. ඒ කොහොම දරාගෙන ඔක්කොම දරාගෙන තමා හිතුව කුසලයේ කරගන්න ඉදිරිපත් වෙනවා. අන්න ඒවා තමයි සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා. භාවනා කරන්නත් එහෙමයි. හිතෙනවා අපට මොකද නිවන් දකින්න දැම්ම බෑනේ. ඉතින් කල් යවනවා. එබැ නැත්නම් භාවනා කරන්න ගියාම ගොඩක් වෙලා එකතන ඉඳ වෙනවා. ඒක මහා අමාරු වැඩ, වේදනාව විඳින්න වෙන අමාරු වැඩ. ඕවා හිතනකොට පසුබට වෙන්නේ ඒ ඔක්කොම බාධාවල් තමන් මැඩගෙන තමන් භාවනාවට යෙදෙනවා. ඔය වාගේ කවරෝ කුසල ක්‍රියාවක් කරන්න අවස්ථාව ලැබුණාම විශේෂයෙන් පස්සට අඩිය නොතබා ඉදිරියටම ගින් ජීවිතේ පවා පරිණමාගෙන කරන කුසලයට කියනවා කුසල කිරීමට කියනවා සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. බොහෝ බෝධිසත්ව චරිතවල මේක දකින්න තියෙනවා. මේ කුඩා දරුවන්ට මතක ඇති අපේ බෝසතුන් වහන්සේ අර අනාථපිණ්ඩිකේ සිටුවරයා වගේ එක්තරා කාලයක සිටු කුමාරයෙක් වෙලා දන්වැටක් පැවැත්තුවා. දන්වැට කියන්නේ අපේ ලංකාවෙත් නේ ඉන්දියාවේ ඉන්දියාවේ බොහෝම දුප්පත් මිනිස්සු ඉන්නවා අදත් ඉන්නවා. ඒ දුප්පත් මිනිස්යන්ට පෝසත් අය දිනපතාම කෑම බීම ඇඳුම් පැළඳුම් බෙහෙත් දෙනවා. ඒක තමයි දන්වැට කියන්නේ. දන්වැට කියන්නේ දිගට පවත්වන අය දානේ. දවසින් දවසේ ඇත්තෝ වැඩි වැඩියෙන් ඇවිල්ලා දන් ලබා ගන්නවා. අර ලංකාවෙත් කතරගමෙම තියෙනවානේ. දන් අට දෙනවා බොහෝ දෙනා ගිහිල්ලා. ඒ වාගේ මේ බෝසතුන් වහන්සේ දන් දෙන්න පටන් ගත්තා දුගී මගේ අසරණයන්ට බොහෝ කාලයක්. කොහොම දීගෙන යනකොට එක දවසක් ගන්ධමාදනි කියලා විශාල පර්වතයක් තියෙනවා හිමාන් හිමාල වනාන්තරයේ අනෝතත් විරල ළඟ එතන වැඩ ඉන්න පසේ බුදුරු. එක දවසක් හද්දාසක්ම निराහාරව ධ්‍යාන සෝයෙන් නිරෝධ සමාපatti සෝයෙන් ඉඳලා මේ පසේ බුදුරජාණන් වහන්සේ දිවසින් බැලුවා අද දානේ කොතනින් ලැබෙයිද කියලා. ඒ මොහොතේම දාන ලබන්නට ඕනේ දින හතක් ආහාර ගත්තේ නැහැ. සමාපත්තියෙන් හිටියේ. එතකොට දැක්කා මේ බෝසතුන් වහන්සේගේ දන්සැල. එතෙන් නම් දානි තියෙනවා. අනිත් තැන් වල තාම නැහැ. එතෙන් වැඩි ආහසෙන් උදේම. ගල්ලා මිදුලේ කෙළවරක පෙනී හිටියා. මිදුලේ කෙළවක පෙනී ඉන්නකොට මොකද වුනේ? මිදුලේ මැද්දේ විශාල ගිනි අඟුරු මලක් නැවුණා. ඉතින් අර තවත් බොහෝ සිය ගණන් හිටිය සෙනඟ ඇවිල්ලා දානි ලබා ගන්නද ඒ ඇත්තෝ බහයටපත් වෙලා කෑ ගහන්න ගත්තා. ඒලා මේ මේ බෝසතාණන් වහන්සේ මොකද කළේ? එකාතකෙන් පිළිබත් කලියක් අතට ගත්තා. අනිත් පැතෙන් හැන්දක් ගත්තා. හැන්ද අරගෙන ආවා මේ දොරකඩ ඉස්සරහට. දන්සලේ දොරකඩ ඉස්සරහට ආවා. බලනකොට බලන්න බැරි තරම් භයානක ගිනිවලක්. උන්වහන්සේ හිතුවා මෙතන නිකන් ගිනිවලක් හැදෙන්න බෑ. මේක දානාදී කුසල කරන්න බාධා කරන යම්කිසි මිසිදුතු දෙවිකෙනෝගේ අමනුෂ්‍යගේ වැඩක් වෙන්න ඕනේ. කවුරු නමුත් මේක මවාපතන තමයි පෙනේවා කියලා අහස දිස බැලුවා. බානුකට අහසේ దేవතාවෙක් දිවි දිස දිසෙහි හිටියා. ඇසුව තමුන් කවුද? මම වසවර්ගයේ පුත්‍රයා කිව්වා. නමුත් බෝසතුන් වහන්සේ කවදාකවත් බය නැහැ. උන්වහන්සේ ඇසුවා වසවර්ග දීපුත්‍රයේ මේ ගිනි අඟුරු වල මැව්වේ tamunද? "ඔව් මමයි." "ඒ මක් නිසාද?" "දාන වලක්වන්න." ඒතකොට බෝසතුන් වහන්සේ හිත ඇතුලේ පුදුම ආත්ම ශක්තියක් ඇති කරගත්තා. උන්වහන්සේ වසවර්ග දීපුත්‍රයාට කිව්වා "වසවර්ග දීපුත්‍රයේ ඔබ වෙන එක්කෙනෙක් නෙමෙයි. 100ක් 1000ක් ආවත් මගේ දාන වළක්වන්න බෑ. මම දන් දෙන්නේ නැති බලන්නේ කියලා ඔහුට අභියෝගයක් කළා. අභියෝගයක් කළා නිකන් නෙමෙයි. Taman හිතින් හිතුවා මම කුඩා කලපටන් පස්පවෙන් දස අකුසලින් වැළකීලා නිතිපන් සිල් දක්වා පොහොය යට සිල් දක්වා සත්‍යයි. ඒ වගේම ලෞකික සපතක් නොපතා බුදුබාපතා මේ ධම්වට පැවැත්වුවා සත්‍යයි. මගේ දෙමව්පියන්ද මා සලකනවා සත්‍යයි. ලොව දාන ආදී පාරමී පුරා බුදුවරු පසේ බුදුරු රහතන් වහන්සේලා පහළ වුණ සත්‍යයයි. එම සත්‍යානුභාවයෙන් මේ ගියංගුරාල මැද්දෙන් යමින් මට මේ දානේ දී ගන්න හැකි වේවා කියලා හිතෙන් අදිෂ්ඨාන කළා. හැබැයි බලන් හිටියත් පුදුමෙට විශ්මයටපත් වුණා මේ කරන්න යන වැඩේ දැකලා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ සිතේ ආත්ම ශක්තිය කියන අර ශ්‍රද්ධාව. මේකට කියන්නේ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව කියලානේ. දැන් මේ පසේ බුදුරජාණන් වහන්සේ දානේ දුන්නොත් මට බුදු වෙන්න පුළුවන්. අන්න සද්ධාව. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ දානේ දුන්නොත් උනාසකා බොහෝ කලක් නිරෝගීව ජීවත් වීම නිසා බොහෝ දිනෙකට දාන අද කුසල් කරගන්න අවකාශ ලැබෙනවා. සමාගේ ජීවිතයේ ගියත් කමක් නැහැ. මම මේ දානේ දෙන්නේ මේ කියලා අර ගිනි අඟුරු වල මැදට පන්න. මේක නම් පුදුම පණිල්ලක්. ලෝතුර බුදු වෙන ආස්භාවයේදී තබන තබන පියවරක් පාසා නෙළුම් මල් පෙපෙන ශිරපතුලක් මේ උන්වහන්සේට ලැබෙන්නේ. ඒකේ පෙර නිමිත්තක් වාගේ මේ මහා පොළොව මැද්දෙන් ගිනි අඟුරවල මැද්දෙන් විශාල රත රෝදයක් තරම් නෙළුම් මලක් පහළ වුණා. ඒක උඩ තමයි පතුල වැඳුනේ. උන්වහන්සේට ඇතිවෙච්ච ප්‍රීතිය සන්තෝෂීමක් වුණක් නැහැ. උන්වහන්සේ ගාතාවක් කිව්වා. කාමං පතාමි නිරයන් උද්දපාදෝ අවංසිරෝ නානරියං කරිස්සාමි හන්ද පින්ඩං පටිග්ගහ ස්වාමීනි මම මේ ගිනි අඟුරු වල මැද්දට පැන්නේ ඉෂ යටි කුරුල වෙලා පා උඩු කුරු වෙලා මා ගිනි අඟුරු බාලපත් උනා කමක් නැහැ මගේ දන්සලට වැඩිය පින් පෙතක් ඕ මේ උත්කමයන් වහන්සේට නොදී මම නවතින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් පැන්න ස්වාමීනි අනේ මගේ අතේ තියෙන දාණය පිළිගන්නසේකවා කියලා පිළිගන්නවා. මේක පුදුම දානයක්. බලානීතිය ඇත්තෝ මවිතේටපත් වෙලා මහත් අනිසාදුකාර දුන්නා. වසවර්ධ ජී පුත්‍රයන් ලැජ්ජාවෙන් පැන ගියා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේට ගාථා දෙකකින් අනුමෙවෙනි දේශනා කළ පසේ බුදුරජාන් වහන්සේ පෙනි පෙනීම අහසින් වැඩියා. එවෙලාව බෝසතුන් වහන්සේ පිරිසට කිව්වා සත්පුරුෂයෙනි බයෙන් දෙපා පිංකම් කරන්න මේ බලන්න මම ජීවිතය ගැන නොබලා පැන්නනේ මා හැසිරුණු ධර්මය මට ආරක්ෂාව සැලසුණානේ එසා මගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ කුසලය ඔබ සමදෙන අනුමෝදන් වෙත්වා මේ ගිනි අඟුරු වල මැද්දට පැනගෙන මේ දන් දුන්න පිණින් මතු අනාගතයේ ලොවේහි 11 මහා කෙලෙස් ගිනි නිවලා ලොවට අමාමා නිවන් සුව ලබා දෙන්නට ලෝතුර බුදු බව ලැබේවා කියලා උන්වහන්සේ පින් දෙමින් ප්‍රාර්ථනා කළා. මේ වාගේ එක જાතියක් නෙමෙයි අනන්ත જાතිවල දන් දෙන්න සිල් ගන්න භාවනා කරන්න නොයෙක් පිළිවෙත් පුරන්න යන අවස්ථාවලදී යම් තාක් බාධක ඇති වුණා නම් ඒ සියල්ලම අභිභවාගෙන ඒ මහා බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුල්ල තියෙනවා ඒකට හේතු වුණේ සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාවයි ඒ කියන්නේ ඉදිරියටම පැනගෙන යන ශ්‍රද්ධාව. මේකට අපි කියන උද්‍යෝගීමත් ශ්‍රද්ධාව කියලා. අන්න ඒක තමයි තුන්වෙනි අවස්ථාව ශ්‍රද්ධාවේ. හතරවෙනි එක ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව. ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කෙරෙහි මුල් බැසගත් ශ්‍රද්ධාවයි. ඒකට නිදර්ශනයක් කියනවා යම්කිසි ඉන්නක් හිටවනවා මේ රටවල හිටවල තියෙන ඉනිනේ රටවල් වල ඉනි හිටවලා තියෙනවා. කම්බි කණු හිටවලා තියෙනවා. ඒ වගේ ඉන්න කම්බි කණුවක් වැලි ගොඩක් හිට හිදෙවන එක වැටෙනවා. ඒක හයිය නෑ. ඒ වගේ මඩ කිහිටෙවන ඒත් වැටෙනවා. හයිය නෑ. ශක්තිය නෑ. නමුත් යම් කිසි කෙනෙක් ක්‍රියන් අටක් ශ්‍රියන් අටක් දිග ඇති විශාල හර ඇති දැව කොටයක් හොයා ගන්නවා. ඒ කියන්නේ රියන් කියන්නේ අඩි එකහමාරනේ. අඩි එකහමාරේවා 8ක්. එතකොට ඔච්චර අඩි 12ක් ඒක දිගයි. එතකොට මේ අඩි 12ක් දිග විශාල දැව කඳ. දැන් ලංකාවේ තියෙන විශාල දැව ගස්. ඒ කියන්නේ මේ කළුවර අරටු තියෙනවා. එහෙම නැත්නම් සියඹලා අරටු තියෙනවා. ඇසල ගස් වල අරටු තියෙනවා. නා ගස් වල අරටු තියෙනවා. අපි ඉන්න නාවේ නාරණ කියන විශාල නාන්න බැරි තරම් තුනුරුවන්ගේ ගුණ කෙරෙහි ස්ථීරව පිහිටුවාගත් ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. ඕකප්පන. ඒක හතරෙනි අංකයයි. පස්වෙනි ශ්‍රද්ධාව කිව්වේ ආගම ශ්‍රද්ධාව. ආගම ශ්‍රද්ධාව කියන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ දීපංකර පාද මූලයේදී බුදු වෙන්න නියත වුණානේ. එදා පටන් නියත බෝසතුන් වහන්සේ නමක් නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේ නමක් නියත විවරණ ලබාගත්යන් පස්සේ ඔය දීර්ඝ කාලය තුල මොනම ශාස්ත්‍රුව කෙනෙක්වත් අදහන්නේ නැහනේ මොනම ශාස්ත්‍රුව කෙනෙක්වත් අනුව යන්නේ නැහැ ඒ කියන්නේ බාහිර මිසදුරු ශාස්ත්‍රුව කෙනෙක් කියන්නේ භවයෙන් භවයට භවයෙන් භවයට උන්වහන්සේගේ සිතේ බුදු බවම සිහිපත් වෙමින් බුදු බවම පතමින් දන් දුන්නා. සිල් රැක්කා. පැවිදි වුණා. ප්‍රඥාව දියුණු කළා, වීරිය දියුණු කළා, ශාන්තිය දියුණු කළා, සත්‍ය දියුණු කළා, මෛත්‍රිය දියුණු කළා, අදිෂ්ඨාන දියුණු කළා, උපේක්ෂාව දියුණු කළා. දසපාරමී පිරුවා. ඒ පාරමී පුරන්නට භවයක් භවයක් පාසා උන්වහන්සේගේ සිතේ ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒක කවුරුත් කියලා දෙලා නෙමෙයි. දැන් අපට නම් මේ කුඩා කාලේ මව්පියෝ දෙන්න කියලා දෙනවනේ පුතා වඳින්න සාදු කියන්නේ කියලා. එහෙම කියන්න අවශ්‍ය නැහැ. දෙම කියන්න අවශ්‍ය නැහැ කෙනෙක් යොදවන්න අවශ්‍ය නැහැ. Taman වහන්සේටම හිතෙනවා. වඳින්න ඕන තැන වන්දනා කරනවා සාදු කියන්න ඕන තැන සාදුකාර දෙනවා දන් දෙන්න ඕන තැන දන් දෙනවා සීල රකින්න ඕන තැන සීල් රකිනවා එවාගේ බණහන් ඕන තැන බණහනවා කාගේවත් විධානයක් නැතුවම Taman වහන්සේට භවයෙන් භවයට මේ ගුණ පහළ වුණා. මිනිස්සෙකු නෙමෙයි තිරිසන් සතුන් වෙලත් එහෙම වුණානේ. සිව්පාවන් වෙලා, පක්ෂීන් වෙලා, නාගයන් වෙලා, එවාගේ මේ මේ මත්සියන් වෙලා පවා තමන් වහන්සේට භවයෙන් භවයට ඒ ශ්‍රද්ධා පිහිටලා තිබුණා. ඒ වගේ පසේ බුදු වෙන්න නියත වුණා නම්, රහත් වෙන්න නියත වුණා නම්, ඒ හැම දිනාටම භවයෙන් භවයට ඒ වගේ ශ්‍රද්ධාවක් පිහිටෙනවා. අන්න ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. ආගම කියන්නේ භවයෙන් භවයට එන, භවයෙන් භවයට පැමිණෙන ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. ඒක පස්වෙනි අංකයයි. දැන් අපටත් ඒක තියෙනවා කියලා හිතන්න පුළුවන් නේ. අපිත් මේ ලෝකෙ කොච්චර මිනිස්සු හිටියත් දැන් මේ මෙල්බන් නුවරම කොච්චර මිනිස්සු හිටියත් අපි ටික දෙනෙක් නේ මේ වාගේ බණ අහන්න දෙන්නේ, දන් දෙන්න දෙන්නේ, වාගේ භාවනා කරන්න දෙන්නේ. ඒ නිසා අපට විශ්වාසයක් තියෙනවා අපි සසරදී මේ ශ්‍රද්ධාව දියුණු කරගෙන ආපයත්තු කියලා. ඒ නිසා අපි වාසනාවන්තයි, පුණ්‍යවන්තයි, ශ්‍රද්ධාවන්තයි, එන්ජාම්බයි පාරමී පුරුණ අය. අපිට මේ භවයෙන් භවයට මේක එනවනේ. මේක හැබැයි අද නවතින්නේ නැහැ. කවදා හරි රහත් වෙලා පසේ බුදු වෙලා ලෝතුරා බුදු වෙලා තමයි අවසන් වෙන්නේ. ඒ නිසා අපි මේක දිනු කරගන්නට ඕනේ. මෙන්න මෙහෙම භවයෙන් භවයට එන ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. අනික් කාණේ තමයි අධිගම ශ්‍රද්ධාව. ඒක තමයි 6 වෙනි අංකය. අධිගම ශ්‍රද්ධාව කියන්නේ විශේෂයි. අධිගම කියන්නේ ඊයේ පෙරේදා කෙනෙක් එහා මේ අධිගම කියන්නේ මොනවද කියලානේ අධිගම කියනවා ධ්‍යාන සමාපatti ලැබීමටත් අධිගම කියනවා. මෙතන අධිගම කිව්වේ මාර්ගඵල ලැබීම. මාර්ගඵල ලබන අවස්ථා හතරක් තියෙනවානේ. සෝවාන් මාර්ගඵලය, සකෘදාගාමි මාර්ගඵලය, අනාගාමි මාර්ගඵලය සහ අරහත් මාර්ගඵලය. ඔය කියන මාර්ගඵල ලැබුවා නම් ඒ ලබන තැනත්තාගේ හිතේ ශ්‍රද්ධාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ සෝවාන් වුණා නම් සෝවාන් වෙච්ච පුද්ගලයාගේවත් ශ්‍රද්ධාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි මේ ජීවිතේ ශ්‍රද්ධාව තිබුණත් ඊළඟ භව අපි දන්නේ නැහනේ. නමුත් සෝවාන් වුණාන් පස්සේ ඊළඟ භවයේත් ඒ ශ්‍රද්ධාව එසේම පිහිටෙනවා. ඒකට කියනවා අධිගම ශ්‍රද්ධාව. එක දවසක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවරදී වේළුවනාරාමයට ආවා හොඳ වාසනාවන්ත පුණ්‍යවන්ත බ්‍රාහ්මණ මානවකෙක්. ඒ අතර නමක් තියෙනවා සූරම්බට්ට මානවක කියලා. සූරම්බට්ට. ඉතින් බුදුරජාන් වහන්සේ ළඟට අර ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා බණ ඇහුවා. බණ අහනකොට ඒ තැනැත්තා සෝවාන් මාර්ගඵල ලැබුවා. දැන් සෝවාන් මාර්ගඵල ලැබලා බොහොම ගෞරවයෙන් බුද්ධ වන්දනා කොට සිය නිවසට ගියා. ඒ ගියාම ටික වෙලාවකින් ආවා තා බුදු කෙනෙක්. ගෙදරට ආවා. නියමම බුදු කෙනෙක් වාගේ. උසෙන් මහතෙන් හැඩෙන් රුවෙන් පාටෙන් ලස්සනෙන් ඔක්කොම බුදු කෙනෙක් වාගේ. ඉතින් ඇවිල්ලා මේ සුවරම්බාට මානුකතුමාට කිව්වා මානවකය මං ටික වෙලාවකට ඉස්සලා ඔබට බණක් කිව්වනේ සීල සංස්කාර අනිත්‍යයි සීල සංස්කාර දුක්ඛයි සීල සාධර්ම අනත්තයි කියලා එහෙම නෙමෙයි සමහර සංස්කාර තියෙනවා නිට්ටයයිනේ සමහර සංස්කාර සැපයිනේ සමහර දේවල් ආත්ම තියෙනවානේ ඒ නිසා එකක් තේරුම් ගන්න කියලා එහෙම කිව්වා. හරියට බුදුරජාණන් වහන්සේගේ කටහඬින්මයි මේ කියන්නේ. එතකොට මේ සූනම් වර්තමානෝක හේතුවා බුදුවරයන්ට වචන වර්ධින්නේ අපේ බුදුරජාන් වහන්සේ මෙහෙම ධර්ම දේශනාවක් කළා කවදාකවත් උන්වහන්සේ දෙගිඩියා වචන කියන්නේ දෙගිඩියා කියන්නේ දෙපැත්තට යන වචන කියන්නේ ඇත්ත වෙන බොරු වෙන වචන කියන්නේ ඇත්තමයි කියන්නේ ඒකාන්ත අත් වචනමයි කියන්නේ බුදුරජාන් වහන්සේ කෙනෙක්. අය පස්සේ වරදින්නේ නැහැ වචන. සබ්බං කායකම්මං ඥානපුබ්බංගමං ඥානානුපරිවත්තං. සබ්බං වචීකම්මං ඥානපුබ්බංගමං ඥානානුපරිවත්තං. සබ්බං මනෝකම්මං ඥානපුබ්බංගමං ඥානානුපරිවත්තං. බුදුරජාන් වහන්සේලගේ වචන නුවණින් යුක්තයි පිට කරන්නේ. එවාගෙම සිටිවිලි නුවණින් යුක්තවයි පවතින්නේ. කයින් කරන ක්‍රියා නුවණින් යුක්තවමයි පවතින්නේ. මේ නම් බුදු කෙනෙක් වෙන්න බෑ. බුදු කෙනෙකුගේ මේෂයෙන් ආපෝ අභූතයෙක් වෙන්න ඇති කියලා අසුව තමුන් කවුද කියලා. එතකොට කිව්වා මම වසවර්ධ දීපුත්‍රයා කියලා. මෙතුමා අසුරුසලක් ගාලා කිව්වා වසවර්ධ දීපුත්‍රයේ ඔබ වගේ එක්කෙනෙන්නේ 1000ක් ආවත් මා ලබාගත් ආબોධය වෙනස් කරන්නේ නැහැ කියලා අසුරුසලක් ගානකොට මාර්යා ලැජ්ජා වෙලා අතුරුදහන් වුණා. මෙන්න මේ වාගේ සිදුවීම් තියෙනවා බුදුසසුනේ. ඒ කියන්නේ තමා ලබාගත් අධිගමයේ පිහිටි ශ්‍රද්ධාව සොලවන්න බෑ මායයටවත්. තවත් ඔයවාගේ අර කුෂ රෝගියෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ අනුව සලක බැලීමේදී තමාගේ සිතේ සෝවාන් මාර්ගඵල පහළ වුණා නම් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල පහළ වුණා නම් මොනම මායයකට මාර කෙනෙකුටවත් ඒ ශ්‍රද්ධාව ඒ පිළිගැනීම විනාශ කළ නොහැකි වෙනවා. ඒකට කියනවා අධිගම ශ්‍රද්ධාව. දැන් එතකොට අපි ශ්‍රද්ධාවේ ප්‍රභේද හයක් කියවනේ. සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ සිතේ පිළිගැනීම. සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ හිතේ අපරිසුදු බවක් වුණාම තුනුරුවන්ගේ ගුණ සලකලා බෝසත් ගුණ සලකලා හිත පහදවා ගැනීම. සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ කුසලයක් කරන්න ඉදිරිපත් වෙනකොටනේ බාධාවන් මැඩ පවත්වාගෙන කුසලයේ කිරීම. කිරීමේ උද්‍යෝගීමත් ශ්‍රද්ධාව. ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියවේ තමන්ගේ හිතේ තුනුරුවන්ගේ ගුණ පත්ලටම පිහිටුවාගෙන නොසැලෙන තරම් ශ්‍රද්ධාව ස්ථිර කර ගැනීම. ආගම ශ්‍රද්ධාව කිව්වේ භවයෙන් භවයට පිහිටන ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව කිව්වේ මාර්ගඵල ලැබීමෙන් පිහිටන ශ්‍රද්ධාව. දැන් අතොට මේ සූත්‍ර දේශනාව සඳහන් වුණානේ සද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව ඇතිවීම නිසා ස්වාමින් වහන්සේ ළඟට එනවා. සංඝ රත්නයේ වෙත එනවා, බුද්ධ රත්නයේ වෙත එනවා. එතකොට උපසංකමති කියන්නේ එනවා. සමීපයේදී ඇවිල්ලා වැඳ නමස්කාරයෙන් වාඩි වෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති. මේ ශ්‍රද්ධාව නිසා නැවත නැවතත් එනවා. නැවත නැවතත් එමින් වන්දනා කරගන්නවා, ඒ වගේම ගෞරවය දක්වනවා. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. එසේ එමින් එමින් බොහෝ අවස්ථාවල යමක් අහඬ අහුම්කම් දෙනවා. යමක් අහන්න අහුම්කම් දෙනවා. ඒ කියන්නේ බණ පදයක් අහන්න අහුම්කම් දෙනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති ධර්මයක් දේශන වෙලාවේ වටපිට බලන්නේ නැහැ, උඩමිඹ බලන්නේ නැහැ, අත්පායහා මෙහා නමන්නේ හරවන්නේ නැහැ. සමාධියකට සමවදින වාගේ නිසංසල විඳගෙන දේශවන් නමාගෙන සිහියෙන් නුවණින් ඒ දේශනෙට සවන් දෙනවා. ඒකයි ඕහිත සෝතෝ ධම්මං සුනාති. සුත්වාන ධම්මං ධාරේති කලයකට වතුර පුරවන්න වාගේ ඒ කියන දහම් පද හිතේ දරා ගන්නවා පුරව ගන්න හිතේ පුරව ගන්න ඇතුළත් කර ගන්නවා සුත්වාන ධම්මං ධාරේති දසානං ධම්මානං අත්තම් පඤ්ඤාය උපපරික්කති එසේ සිතේ දරාගත් දහම් පදවල තේරුම නුවණින් කල්පනා කරනවා ඒ බණාල යම්මින් ගමනක් හිතෙනවා නැවත නැවතත් හිතෙනවා මේක තේරුම් හිතෙනවා අත්ූප පරික්කතෝ ධම්මා නිජ්ජානං කමන්ති එසේ නුවණින් කල්පනා කරන්න කරන්න ඒවා වැටහෙන්න පටන් ගන්න. මේක තමයි හරි. මේක තමයි හරි. මේක තමයි මේකේ අර්ථය කියලා නිවැරදිව වැටහෙනවා. ධම්ම නීජානක්කාන්තය සති ඡන්தோ ජායති. අන්න ඊට පස්සේ තමයි බලවත් ඕනකමක් ඇති වෙනවා මං සීල් රකින්න ඕනේ. මම මත්යන් අත්හරින්න ඕනේ. මම මස් කෑම අත්හරින්න ඕනේ. මම බොරු කීම අත්හරින්න ඕනේ. මම වෙනත් වෙනත් කියන මගේ අඩුපාඩුකම් අත්හරින්න ඕනේ කියලා අන්න ඡන්දයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඕනකමක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා සිල් රකින්න. මම මෛත්‍රිය වඩන්න ඕනේ. මම අසුභය වඩන්න ඕනේ. මම ආනපාන සතිය වඩන්න ඕනේ. මම හිත දියුණු කරන්න ඕනේ. මම නුවණ දියුණු කරන්න ඕනේ. ආදි වශයෙන් තමා අවශ්‍ය අවශ්‍ය දේවල් ගැන කුසල ක්‍රියාවන් ගැන ඡන්දේ කැමැත්ත ඇති වෙනවා. ඡන්ද ජාතෝ උස්සහති. එසේ හිතේ කැමැත්ත ඇති නිසා උත්සාහවන්ත වෙනවා. කාලසටහන් අදා ගන්නවා. අහවල් වෙලාවට මම භාවනා කරනවා. ආවල් වෙලාවට මම බුදුන් වදිනවා. ආවල්ලාට මම මෛත්‍රිය වඩනවා. ඔක්කොම තමන්ගේ උත්සාහයෙන් සංවිධානය කරගන්නවා හිත ඇතුළෙන්ම. ඊළඟට උත්සාහති උත්සාහිත තුල යෙති. ඊට පස්සේ තමන්ම තීරණය කරනවා මට මෙච්චර දුරට භාවනා කරන්න පුළුවන්. මෙච්චර සීල් රකින්න පුළුවන්. මට මෙච්චර හිත සමාධි කරන්න පුළුවන් මෙච්චර බණ ඉගෙන ගන්න පුළුවන් ඔක්කොම තමන් කළ යුතු පිළිවෙත් ගැන තමන්ම තමන් තීරණය කර ගන්නවා ඊළාට තුනයත්වා පදහතේ ඊට පස්සේ නියම වීරියෙන් වැඩ කරනවා. නියම වීරියෙන් වැඩ කරනවා අර ශ්‍රද්ධාවයි නුවණයි පෙරට කොටගෙන උත්සාහයෙන් වැඩ කරනවා කියන්නේ පිළිවෙත් පුරනවා ගුණ පුරනවා පින්කම් වලේ දෙනවා පහිතත්ෝ කායන කිය පරම සත්‍යං සත්‍ය කරෝති ඒ කියේ ගැඹුරු තැනක් ඒකන දැන් අපි මේ බණ අහලා ඒ අනුව ශීල රකිනවා භාවනා කරනවා ওই භාවනා කරනකොට අපට යම් දවසක පුළුවන් වෙනවා සිතේ සමාධිය උපදවන්න ධානයත් උපදවන්න පුළුවන් වෙනවා. ධානයෙන් නැගිටලා නැත්නම් ධානයේ හිත දියුණු කරගෙන විපස්සනාවටත් හැරෙනවා. ඔය ඔක්කොම පේලියට මේක වශයෙන් කියවුනේ. එතකොට විපස්සනා වඩන වඩලා තමා සසරදී දාන ආදී පාරමී සපුරාගෙන ආපු කෙනෙක් නම් අද ගන්න උත්සාහය නිසා සෝවාන් මාර්ග ඵලයේද ලබනවා. සකදාගාය මාර්ග ඵලයේද ලබනවා. අනාගාය මාර්ග ඵලයේද ලබනවා. අරහත් මාර්ග ඵලයේද ලබනවා. යම් හේතෙන් මේ ජීවිතේ නොලැබුණොත් මතු භවයන් හිදී ලබන්ට හේතු වෙනවා. එතකොට එතනයි කියවන්නේ හිතෙන්දී <clears throat> අර පහිතත්වෝ කායනචේ පරම සත්‍යං සච්චිකරෝති කිවෙන් නාම කයින් නාමකය කිව්වේ ප්‍රඥාව මෙතන සෝවාන් මාර්ගඵල නාමකයක් සකදාගාය මාර්ගඵල නාමකයක් අරහත් අනාගාය මාර්ගඵල නාමකයක් අරහත මාර්ගඵල නාමකයක්. නාමකය කිව්වේ එතන එක චෛත්‍ය සිතක් නෙමෙයි. චිත්තචෛතසික රාශියක් එතන තියෙනවා. වැඩිම ගාන චිත්තචෛතසික 36ක් ඔතන තියෙනවා. ඒකයි කය කියලා කියන්නේ. කය කියන්නේ සමූහය කියන එකයි. චිත්තචෛතසික සමූහයට කියනවා නාමකය කියලා. රූපයක් නෙමෙයි. නාමකය. ඒ නාමකයෙන් මේ ධර්මය අවබෝධ කරගන්න මොනවද? පරම සත්‍යං. පරම සත්‍යං කියන්නේ කාන්තේම සත්‍ය හතරක් තියෙනවා. ඒකයි පරම සත්‍ය කිව්වේ. මොනවද ඒකාන්ත සත්‍ය අතර දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය. දුක්ඛය දුක්ඛ වශයෙන් ආબોධ කරගන්නවා. සමුදය සමුදය වශයෙන් ආબોධ කරගෙන ඒක ප්‍රහාණය නැති කරනවා. නිරෝධය කියන නිර්වාණය අරමුණු කරගන්නවා. ඒ අරමුණු කරගන්න හිතේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා මුදුන් පමුණවා ගන්නවා. මෙන්න මේකයි පරම සත්‍ය හතර. ඒවා නියම විදිහට තමම ආબોධ කරගන්නවා. ඊළඟට පඤ්ඤාට නම් අතිවිච්ඡේ පස්සති ඊළඟට Taman දැනගන්නවා මං අහවල් මාර්ගයටපත් වුණා අහවල් ඵලයටපත් වුණා අහවල් ලක්ෂණ නිවනට නිවන මට පෙනුණා ඒ වගේ මගේ හිතේ මෙච්චර කෙලෙස් නැති වුණා ඔක්කොම Tamanම නුවණින් දැක ගන්නවා අන්න ඒක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ ශ්‍රද්ධාව කියන එක මගඵල නිවන දක්වාම සැප අස්තනු ලබා දෙන බීජයක් ඒ වගේම ශ්‍රද්ධාව කියන එක නිවන දක්වාම සියලු සම්පත් ගෙන දෙන උතුම් වස්තුවක්. ශ්‍රද්ධාව කියන එක නිවන දක්වාම සිතූ පැතූ දේ අත්කර ගන්න අතක්. ශ්‍රද්ධාව කියන එක නිවන දක්වාම ගමන් කරන්න සැපදායක ගමනක් යන්න මඟ වේදමක්. මේ මුන්වහන්සේ දේශනා කළ තැන එක එක අවස්ථාවල දැන් අපි සලකා බලමු අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර මව්පියන් උපස්ථාන කරපු දවසේ පටන් සිතේ ඇති කරගත් ශ්‍රද්ධාවෙන් දීර්ඝ කාලයක් අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා ඒ සද්ධා මුල් කොටගෙන ප්‍රඥාවත් දියුණු කර ගනිමින් ප්‍රඥාව ප්‍රධාන කොටගෙන ඒ මහෝත්තමයන් වහන්සේ ලෝතුරා බුදු වුණා. අන්න ශ්‍රද්ධාව උන්වහන්සේට මහ වස්තුවක් වුණා. ලෝතුරා බුදු වුණා. ශ්‍රද්ධාව උන්වහන්සේට බුදු වීම සඳහා කුසල බීජයක් වුණා. ඒ වගේම ශ්‍රද්ධාව නිසා උන්වහන්සේ සුවසේම සුවසේ කියන්නේ අතරමන් නොවීම දීර්ඝ කාලයක් පෙරම් පුරාගෙන ආව ශ්‍රද්ධාව උන්වහන්සේට මඟ වියදමක් වුණා. ඒ වගේම ඒ ශ්‍රද්ධාව සියලුම බුද්ධත්වයට දක්වා සම්පල් ලබන්න අතක් බවට පත් වුණා. මෙන්න මේක තමයි අපටත් අවශ්‍ය වන්නේ. අපෙත් මේ බණ අහමින්, දන් දෙමින්, සීල් රැකෙමින්, භාවනා වඩමින් අනිකොත් මෞපිය උපස්ථාන ආදී කුසල් කරමින් අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ අපේ సంతානේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා පුරුදු කරගත්ත මේ ශ්‍රද්ධාව අපට දියුණු කරගන්න ලැබේවා ඒ ශ්‍රද්ධාව අදට මේ නිවන දක්වාම භවයෙන් භවයට පුරපස වැඩන හදක් වාගේ අපේ సంతානේ වැඩි දියුණු වේවා ශ්‍රද්ධාවෙන් යුක්තව ප්‍රඥාව ඇතුව දස පාරමී පුරා ගන්න අපට ලැබේවා දසපාරමී පුරමින් සද්ධා මුල් කොට ප්‍රඥා මුල් කොටගෙන මතුවනාගතයේදී දිව්‍ය මානුෂාදී සම්පත් ඉක්මවා ගිහිල්ලා සෝවාන් ආදී මාර්ගඵලානුක්‍රමයෙන් අරිහත් මාර්ගඵලේව රහත් බෝධියේ පසේ බෝධියේ ලෝතර අභිසම්බෝධියේ දක්වාම යා ගන්නට අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් දරු පිරිසක් ශිෂ්‍ය පිරිසක් වශයෙන් අපට ශ්‍රද්ධා මුල් කරගෙන ආගන්ඩ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. දැන් හරියටම පැයක් ගත වුණා කාලයේ මෙතෙක් වේලා පින්නතුන් මං හිතනවා අර දැල්වෙන පහන් සිලුවක් වාගේ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ බණ පදයට සවන් දුන්නා. කොහොම සරල දේශනාවක් නෙ ගැඹුරු දේශනාවක් නෙමෙයිනේ. මෙතෙක් වේලා අපි බුද්ධ පූජා පවත්වා, බෝධි පූජා පවත්වා, සීලයක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසලයේ බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝ පූජාවක් වේවා ගුරු පූජාවක් වේවා අපට පාරමිතාවක් වේවා මේ කුසලය අපේ පරිලෝකීය ඥාතීන් ලැබේවා ජීවත් වෙන ඥාතීන් ලැබේවා ආරක්ෂක දෙවියන්ට ලැබේවා සියලු සත්‍යයන් මේ පින ලැබේවා ඒ සෑම දිනකටත් අපටත් මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ අපරාජිතව නිවේසනසේ පැමිණවදාළ අජර අමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.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 ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු Thank you. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ